ධර්මානුශාසනාව සුපින්නතුනි අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අකුරැස්සේ සද්ධම්මානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ පින්තුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව ඇත්තේ විතක්ක සංතාන සූත්‍රය ඇසුරෙන් වන ධර්මානුශාසනාවයි නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු ඉද භික්කවේ භික්ඛුනා යං නිමිත්තං ආගම්ම යං නිමිත්තං මනසිකරෝතෝ uppajjanti papaka akusala vitakka චන්දුපසංහිතාපි දෝසූපසංහිතාපි මෝහූපසංහිතාපි තේන භික්කවේ භික්ඛුනා තම්හා නිමිත්තා අඤ්ඤං නිමිත්තං මනසිකා තබ්බං කුසලෝපසංහිතං තස්ස තම්හා නිමිත්තා අඤ්ඤං නිමිත්තං මනසි කරෝතෝ කුසලූප සංහිතං යේ පාපකා අකුසලා විතක්කා චන්දුප සංහිතාපි දෝසූප සංහිතාපි මෝහූප සංහිතාපි තේ පහේයන්ති තේ සාදු සාදු සාදු ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි අද දවසේ මාතෘකා කරගත්තේ සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ සීන සිහනාද වර්ගයේ දෙන විතක්ක සංඨාන සූත්‍රය එහිදී විශේෂත්වයක් තියෙනවා මේ සූත්‍ර දේශනාව බුදුරජාන් වහන්සේ සිද්ධ කරන්නේ සිල් රකින්න උනන්දු කරවන්නට නම් නෙමෙයි බුදුරජාන් වහන්සේ මේ සූත්‍රය දේශනා කරන්නේ භික්ෂුන් වහන්සේලා ගිහි පිරිස සියලුම දෙනා වෙනුවෙන් හැබැයි මේ සිල් රකින්න පිරිසක් වෙනුවෙන් දේශනා කළ ධර්මයක්. පංචශීලය ආරක්ෂා කරන පිරිසක් වෙනුවෙන් දේශනා කළ ධර්මයක්. එතනින් ඔබට සමාධිය වඩන්නට වීරය කරන, විපස්සනා වඩන්නට වීරය කරන, සතර සතිපට්ඨානය වඩන පිරිසකට දේශනා කළ දේශනාවක්. ඒ නිසා මෙතනදී අදහස් කරන්නේ බුදුරජාන් වහන්සේ මෙතන අපට උපකාර කරන්නේ බුදුරජාන් වහන්සේ අපි භාවනා කරන කාලය තුලදී ඇතිවෙනා වූ අකුසල විතර්ක ඒ විතර්ක ප්‍රහාණය කරමින් නැති කරමින් ඉවතට දමමින් සිත පිරිසිදු කරගනිමින් සමාධිය වඩන්නට උපකාර කරගන්න ආකාරය. ඒ ආකාර පහකින් සමත භාවනා විපස්සනා භාවනා ඔබ හැමදෙනාම දන්නවා. ඒ අතර විපස්සනා භාවනාව සුවිශේෂයි. සතර සතිපට්ඨාන භාවනාව සුවිශේෂයි. ඒ සතර සතිපට්ඨානය වැඩිීමේදී ආනාපානාදී භාවනා වඩන විට ඔබට තේරිලා ඇති දැනිලා ඇති හිතිලා ඇති මට කොච්චර වාර ගාණක් හුස්ම එක දිගට නිරීක්ෂණය කරන්න පුළුවන්ද කියලා. අපේ හිත හරි දුර්වලයි. අපේ හිත බොහොම පහසුවෙන් වෙනස් අරමුණු වලට දිව යනවා. එතකොට ඒ වෙනස් අරමුණු වලට යන හිත දැක දැක නැවත නැවත අදාළ කර්මස්ථානයට කර්මස්ථානය තුළට රැගෙනීමේ හැකියාවක් තියෙන්නට අවශ්‍යයි. ඒ සඳහා අපිට ගුරු උපදේශ අවශ්‍යයි. බුදුරජාන් වහන්සේගේ දේශනා හොඳට ඉගෙන ගන්නට අවශ්‍යයි. අපේ හිතම කිසියම් පුද්ගලයෙක් ආනාපාන භාවනාව වඩනවා. එහෙම නැත්නම් කායගත සතිය වඩමින් එහෙම නැත්නම් ඒ ආදී වශයෙන් විපස්සනා භාවනා වඩමින් කටයුතු කරන කායගත කරන කෙනෙක් කියලා. එතකොට අපේ හිත සාංශාරික වශයෙන් බොහෝ විට අපායවල ඉපදිලා අකුසල් පුරුදු පුහුණු වෙලා දිව්‍ය ලෝකවලත් ඉපදිලා එතනත් අකුසල් පුරුදු වෙලා බ්‍රහ්ම ලෝකවල නම් ඉතින් මෙත්තා කරුණා මුදිතා උපේක්ෂාවෙන් කාලය ගත වෙන නිසා බොහෝ අකුසලයන් පහළන අඩුයි මනුෂ්‍ය ලෝකෙ ඉපදিলা බොහෝ අකුසල් සිද්ධ කරගෙන අපි වැඩිපුරම ඉපදුණයි කියන්නේ අපායනේ සතර අපාය. එතකොට ඒ පුරුදු පුහුණු කිරීම නිසා අද දවසේ ධර්මයේ මුණ ගැසුණත් අද දවසේ බුදුරජාන් වහන්සේගේ දේශනාව ශ්‍රවණය කළත් අද දවසේ අපි භාවනා වටිනවා කියලා දැනගත්තත් උත්සාහ කළත් අපිට ජීවිත කාලයේ අවුරුදු 15ක 20ක 50ක කාලය නෙමෙයි සාංශාරික වශයෙන් කල්ප ගණන් අපිට පුරුද්ද තියෙන්නේ අකුසල් ගඩලා. ඒ නිසා මේ මොහොතේ මගේ හිතට ආනාපාන භාවනාවට හුරු කරන්න උත්සාහ කළාට මේ මොහොතේ හුස්ම දිහා බලාගෙන ඉන්න උත්සාහ කළාට මගේ හිතේ පැතර නැමෙන්නේ නැහැ. ඒක තමයි ඔබ හැමදෙනාටම තියෙන ගැටලුව. ඒ ගැටලුවේදී විසඳුම තමයි බුදුරජාන් වහන්සේ දේශනා තුළ අපට දකින්නට ලැබෙන්නේ. ඒකට බුදුරජාන් වහන්සේ හොඳටම දන්නවා අප හැම දෙනාටම හිත සමාධිගත කිරීමේ අපහසුතා, අපේ දුර්වලතා පවතිනවා කියලා. මේක කර්මස්ථාන, මේ කමඨහනක්. ආනාපාන භාවනාව. ආනාපාන භාවනාව වඩන කෙනා තුළ ඒ හිත එක තැනක පවත්වන්න බැරි ස්වභාවය නිසා අකුසල චේතනා අකුසල අරමුණු වලට හිත දිව යනවා. එතනදී බුදුරජාන්ස් පෙන්නනවා පාපක අකුසල විතක්කා චන්දුපසංහිතාපි දෝසුපසංහිතාපි මෝහූපසංහිතාපි. එතකොට ඡන්දය කියන එක මෙතන අදහස් කරන්නේ ලෝභ සහගත සිත් පහළ වෙනවා. දැන් හුස්ම දිහා බලාගෙන ඉන්නවා. හුස්ම ඇතුළු වීම පිටවීම, හෙදීක භාවය, කොට භාවය, එහෙම නැත්නම් හුස්ම ගමන් කරන ආකාරය, <clears throat> එහෙම නැත්නම් තේජෝ ධාතුවට අරමුණු කරමින් හුස්මේ උණුසුම් ස්වභාවය කුමක් හෝ අරමුණක ඔබේ හිත පිහිටලා පවතින වෙලාවේදී හිත කැමති නැහැ අරමුණේ ඉන්න මොකද වෙන්නේ? ඔන්න මොකක් හරි තමන් ආශ කරන දෙයක් මතක් වෙනවා. තමන් ආදරය කරන කෙනෙක් මතක් වෙනවා. තමන් කැමති ආහාරයක් හරි කෑමක් හරි මතක් වෙනවා. ওই මතක් එහෙම දැන් මුදල් හදල් මතක් වෙනවා. තමන්ගේ වාහනේ මතක් වෙනවා. ওই දේවල් ඊටා ශීඝ්‍ර ලෙස ඊටා වේගෙන් එකිනෙක එකිනෙක මාරුවෙන් මාරුවට අපේ හිතට වේගෙන් ගමන් කරන හිතට ඇතුල් වෙනවා. එතකොට ඒ අපෙනි ලෝභ සහගතිත් අපි දන්නවා අපි ධර්මානුකූලව ලෝභසිත කීයක් තියෙනවද? ලෝභසිත 8ක් පවතිනවා. ඊළඟට ද්වේෂසිත 2ක්, මෝහසිත 2ක්. ඒ විදිහට බුදුරජාණන්සේ වර්ග කරනවා. මේ වර්ගීකරණයට අනුව මෙහෙම පහළ වෙන විට බුදුරජාන් වහන්සේ පෙන්නනවා මේක ලෝභ සහගතක් කියලා දැනගත යුතුයි. සන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. ධම්මානුපස්සනාවේදී ධම්ම ඒ ආකාරයෙන් පැහැදිලි බුදුරජාන් දේශනා කරනවා Tamanට කාමච්ඡන්දය නැත්තම් තෘෂ්ණාව ඇතිවලා නම් ඒක දැනගෙන ඉන්නවා. ඒ දැනගන්නවා කියලා කියන්නේම ලෝභසිත තමාගෙන් ඈත්ලා ගියා කියන එක. කුසසිතක් පහළ වුණා කියන එක. මතක තියාගන්න සිහිය පිහිටනකොටම සිහිය පිහිටන අවස්ථාවේදීම ඔබේ හිත අකුසලයෙන් ඈත් වෙලා අකුසල් සිතක් ඇති වෙච්ච බව දැන් දැනගන්නවා. එතකොට සිහිය පිහිටපු අවස්ථාවේදී ඒ ආකාරයෙන් Tamanට නැවත Tamanගේ කර්මස්ථානෙට හිත රැගෙන එන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ අප ගැන දන්නවා බුදුරජාණන් වහන්සේට හොඳටම අප ගැන හොඳ අවබෝධයක් තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නැවත නැවත මේ අපේ හිතට ඇතුල් වෙච්ච අරමුණට නැවත නැවත හිත ගමන් කරනවා අපි හිතමු මොකක් හරි වාහනයක් පිළිබඳව නැත්නම් මුදල් හදල් පිළිබඳව නැත්නම් පුද්ගලයෙක් පිළිබඳව ලෝභ සහගත සිතක් ඇති වුනහම ඒ හිත ඇතිවෙච්ච බව දැනගෙන නැවත හුස්මට හිත රැගෙන ආවත් නැවත නැවත හිත අර අරමුණ දෙසට අපි බොහොම ආස්වාදයෙන් බල ඇති කරගන්නා වූ අරමුණ දෙසට හිත ගමන් කරන ස්වභාවයක් තියෙනවා. අන්න ඒ හේතුව නිසා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ ලෝභ සහගත සිතක් නම් ඇති උනේ ඊට ප්‍රතිවිරුද්ධ වූ කුසල ස්වභාවයේ අරමුණක්. කුසල අරමුණක් කුසල විතර්කයක් ඇති කරගන්න. ඇති කර ගැනීමෙන් අර ලෝභ සහගත ස්වභාවය නැති කර ගන්නට පුළුවන්. ඒක ප්‍රහාණය කරන්නට පුළුවන්. නැති කරලා විනාශ කළා දානට හැකියාව ලැබෙනවා කියලා දේශනා කරන. එතකොට ලෝභය කියන අරමුණ, තෘෂ්ණාව කියන අරමුණ ඔබ දන්නවා. ඒ අරමුණට ප්‍රතිවිරුද්ධ වෙන කුසල ස්වභාවය පවතිනවා අසුභ භාවනාව තුළ. පිළිකුල් ස්වභාවය මෙරෙහි මෙනෙහි කරනකොට. එතකොට එහෙම මෙනෙහි කරනකොට අපි හිතමු පුද්ගලයෙක් පිළිබඳව නම් අපිට තෘෂ්ණාව, ආශාව, රාගය ඇති වුනේ. ඒ රාගය ඇතිවීම Tamanට භාවනාවට බාධාවක්. පැහැදිලිවම භාවනාරමණයෙන් හිත පිටාරමණයකට ගිහිල්ලා එහෙමනම් කෙස්ලොම් නියදතාදී බුදුරජාණන් දේශනා කරන ආකාරයට කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සං නහාරු අට්ටි අට්ටි මිඤ්ඤා වක්කං ආදී වශයෙන් මේ මම මේ ආස කරන්නේ මොන වගේ රූපයකටද මම මේ ආස කරන පුද්ගලයා මොන වගේ දෙයක්ද මොන වගේ වස්තුවක්ද මොන වගේ කෙනෙක්ද මෙයාගේ නිර්මාණය මේ ශරීරය සකස් වෙලා දෙන කොයි කොයි ආකාරයේ කුණප කොටස් වලින්ද ඒක සම්භාවයෙන් පිළිකුලයි වර්ණයෙන් පිළිකුලයි ගන්ධයෙන් පිළිකුලයි ඇල්ලලා බැලුවම ඒ පිළිකුලයි මේ පිළිකුල් ස්වභාවය මෙනෙහි කරනකොට මොකද වෙන්නේ අර දැඩි ලෙස රාගසිත අභිජ්ජා මට්ටමට සිත දුවන ස්වභාවය අඩු වෙලා Tamanට භාවනාවට ලොකු පහසුවක් ඇති කරනවා ඊළඟට අපි හිතමු කාත් එක්ක හරි තරහක් ඇති වුණා තරහ ඇතුණාම වෙන මොකක්වත් සිහිපත් වෙන්නේ තරහ කියන අරමුණ අපට වෙහෙස කරයි. තරහක් ඇතුණාම අපිට හරි අපහසුයි. නමුත් ඒ තරහ පරිමස්ම පරිමහ ගන්න තාක්කල් ඒක ඒකේ අවසානයක් දකින්න හම්බ වෙන්නේ නැහැ කවදාවත් පරිමහගෙන. නමුත් තරහ කියන අරමුණ ඇති වෙන්නේ නැති වෙන්නේ නැවත නැවත අපිට ඒක වැඩි දියුණු වෙවි වැඩි දියුණු වෙවි මේක ක්‍රෝධයේ වෛරයේ තත්වයට පරිගැනීම් මට්ටමට ඇති වෙනවා. විශේෂයෙන් භාවනා වඩන වේලාවකදී සමාධි හිත යොමු කරන වෙලාවට අපිට නොතේරුණාට සාමාන්‍ය ජීවිතයේදී අපිට අකුසල සිත් පහළ නැති වෙලා යනවා. නමුත් අපිට එච්චර දැනෙන්නේ නැහැ. නමුත් භාවනාව කියලා කියන හැටි සුදු ඇඳුමක් ඇඳගත්තා වගේ. චුට්ටක් කිලුට ගෑවෙන ගමන් හොඳට පේනවා. විශේෂයෙන් ආනාපාන භාවනාව තුළ කිසියම් කෙනෙකුට හිත පිට අරමුණකට ගියා නම් බොහොම පැහැදිලිව පේනවා ඒක. නිසා ද්වේෂ සහගසිත ඇති වෙනවා. ඇති වෙන ඇති වෙන වාරයක් පාසා තමන්ට ඒක භාවනාවට බාධාවක්. ඒ බව දැනගෙන සිහිය වඩන විට නැවත ද්වේෂ සහගසිත නැති වෙලා නමුත් නැවත නැවත ඒක මතකට එනවා නම් එවිට ද්වේෂයට ප්‍රතිපක්ෂ වුණු ධර්මතාවය අප හැමදෙනාම දන්නවා අද්වේෂය මෛත්‍රී සහ ස්වභාවය. මේ මෛත්‍රී සහගත ස්වභාවයක් හිත තුළ ඇති කරගන්නකොට හැබැයි මේක ලේසි වැඩක් නන් නෙමෙයි. කිසියම් පුද්ගලයෙකු පිළිබඳ තමන්ට තරහක් ඇති වෙන වෙලාවකදී ඒ තරහ කරන පුද්ගලයා තරහ ඇති කරන අරමුණටම මෛත්‍රී වඩනවා කියන එක නම් ලේසි පහසු කටයුත්තක් නෙමෙයි. තමන් තමන්ටම මම අවෛරී වෙම්වා මම වෛර නැත්තේක් වෙම්වා ද්වේෂ නැත්තේක් ආදී වශයෙන් වෙම්වා මම කරුණාවන්ත සිත ඇත්තෙක් වෙම්වා මෛත්‍රී සහසිත ඇත්තෙක් වෙම්වා කියමින් තමන්ටමත් මෛත්‍රී කරෙන් තමන්ගේ සිතේ පහළ වෙන ද්වේෂය දුරු කරගෙන සියලු සත්වයන්ට මෛත්‍රී වඩමින් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඒ ද්වේෂ සිත භාවනාවට බාධා කරන සිත තමන්ට ඉවත් කරගන්නට පුළුවන්. ඒකට උපකාරක බවටපත් වෙනවා. හරි අපූර්ව උදාහරණයක් බුදුරජාන්ස් පෙන්වනවා මේ ක්‍රමයට දක්ෂ වඩුවෙක් එහෙම නැත්නම් දක්ෂ බඩුවෙකුගේ අතවැසියෙක්. පුවරුවක ගහලා තියෙන විශාල බොහොම රළු ඇණයක් ඉවත් කරන්න බොහොම සියුම් තවත් ඇණයක් පාවිච්චි කරනවා. අනිත් පැත්තෙන් ඇණේ අරගෙන තට්ටු කරනකොට ටිකෙන් ටික ටිකෙන් ටික අර තදබල ඇණේ විශාල ඇණේ ඉවත් කරගැනීමේ හැකියාව තියෙනවා. ආන්න ඒ වගේ අපට ඇතිවෙන මේ අකුසල විතර්කය ඉවත් කරගන්න අපි කුසල විතර්කයක් උපයෝගී කරගන්නවා. ඔය ඔය ක්‍රමය අකුසල විතර්ක ඇතිවන විට උපයෝග කරගැනීමේ ක්‍රමයකුත් තියෙනවා. ඒ වගේම අපි හැමදෙනාම දන්නවා විපස්සනා භාවනාවට ප්‍රථමයෙන් සතර කමඨහන වඩනවා නම් බුද්ධානුස්සති, මෛත්‍රී, අසුභ, මරණානුස්සති. ඒ භාවනාව වඩලා ආරම්භ කළා නම් මේ විතර්ක ඇති වෙන ස්වභාවය තවදුරටත් අඩු කරගන්න පුළුවන්. දැන් මේ මෙතන පෙන්වන්නේ බුදුරජාන් වහන්සේ භාවනාවේදී තමට ඇති වෙන විතර්ක ඉවත් කරගන්න ක්‍රමය. ඊට භාවනා මේ විපස්සනා භාවනාවට එහෙම නැත්නම් සතර සතිපට්ඨානෙ නැත්නම් ආනාපාන සතියට ප්‍රථමයෙන් තමන් සතර කමටන් වඩලා ආරම්භ කරනවා නම් ඒක තමන්ට පැහැදිලි වෙනවා ඊටමත් හොඳ ආශිර්වාදයක් බවට පත් වෙනවා විපස්සනා භාවනාවට ධානා මට්ටමට සිත ගොඩ නගපු ඒ භික්ෂුන් වහන්සේලා අතීතයේ මේ භාවනා වඩමින් තමයි විපස්සනා වැඩි වෙන්නේ මේ භාවනාවල උපයෝගයේ කතාවේ ඇති කරගෙන එහි ආශිර්වාද ලබාගෙන තමයි අනිකුත් භාවනාවලට යොමු වෙන්නේ විපස්සනාදී භාවනාවට. එතකොට ඇණයකින් ඇණයක් ඉවත් කරනවා වගේ විතර්කය අකුසල විතර්කය කුසල විතර්කයෙන් තමන් ඉවත් කරන්න උත්සාහ කරනවා. මේ ක්‍රමයට මේ විදිහට භාවනාව කරගෙන යන කෙනෙකුට මේ ආකාරයෙන් විතර්ක ඇතිවීම වළක්වාගෙන ඉවත් කරගන්න පුළුවන් නම් එතනින් ඉදිරියට විපස්සනා භාවනාව වඩනවා. බුදුරජාණන් දෙවනුව පෙන්නනවා මේ විදිහට කුසල විතර්කයකින් කුසල අරමුණකින් මේ අකුසල විතර්ක ඉවත් කරගන්න බැරි නම් එහෙම බැරි වෙනකොට මොකද කරන්නේ? බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ අකුසලයේ වැරදි. මේ අකුසලයේ දුක් විපාක සහිතයි. මේ අකුසලේ නරක දෙයක් කියලා අකුසල විතර්කය පිළිබඳව පොඩ්ඩක් හොයලා බලනවා. ගවේෂණයක් කරනවා. මේ අකුසල විතර්ක අපි හිතමු සාමාන්‍ය ජීවිත ගත කරන කෙනෙකුට ලෝභ සහගත දකලා හොරකමක් කරන්න හිතනවා කියලා. මම හොරකම කළොත් මට සමාජයෙන් අවමානයක් විඳින්න සිද්ධ වෙනවා. මම බොරුවක් කිව්වොත් මං ගැන තියෙන විශ්වාසය මිනිස්සුන්ගේ නැති වෙලා යනවා. ඒතකොට මං ප්‍රාණඝාතයක් කළොත් ඒක ඒ පිළිබඳව මටම විශාල ලෙස කම්පාවටපත් වෙන්න සිද්ධ වෙනවා. ඊළඟට සොරකමක් වගේ දෙයක් කළොත් ඒ සොරකම නිසා සමන්ට සමහරට හිරේ විලංගු වැටෙන්න සිද්ධ වෙනවා. ඒතර සමාජය තවදුරටත් නින්දාවටපත් වෙනවා. ඒ හැම දෙයකටම වඩා ධර්මයේ දන්න කෙනෙක් මෙනෙහි වෙනවා මම මේ හොරකම කළොත් මම සතෙක් මැරුවොත් මම බොරුවක් කිව්වොත් මම පංචශීලයේ බිඳගත්තොත් මට දෙයිනේ අපාය යන සිද්ධ වේවි. අපායට යන්න බය වෙනවා. අපාය ගැන චුට්ටක් ඉගෙනගෙන තියෙනවන් තමයි බය හිතෙන්නේ. ඇත්තටම අපාය ගැන දන්නේ නැති කෙනෙකුට ওই බය ඇති වෙන්නේ නැහැ. ඇත්ත තවත් අත්භවයක් අපි ඉපදෙනවාය කියන එක මේ සංසාරේ දිගට දිගට ගමන් කරනවායි කියන එක පිළිබඳව විශ්වාසයක් නැති කෙනෙකුට මේ ධර්මයෙන් කොහෙත්ම ප්‍රයෝජනයක් නැහැ. මොකද එයා උච්ඡේදවාදී කෙනෙක්. එයා මේ ජීවිතේ ඔහේ කාලා බීලා ඉඳලා මැරලා යනවා. එයාට එහෙම වුමනාවක් සහිත සකස් කරන්න වුමනාවක් එයාට නැහැ. නමුත් ධර්මයේ අවබෝධය ඇතුව කටයුතු කරන කෙනෙක් බුදුරජාන් වහන්සේගේ දේශනාව විශ්වාස කරන කෙනෙක් පිළිගන්න කෙනෙක් අනුගමනය කරන කෙනෙක් බය වෙන්න ඕන ප්‍රධානම තැනක් තමයි අපාය. මට අපායට යන සිද්ධ වෙයි කියලා මෙයා මේ විතර්ක පිළිබඳ බයක් ඇති කරගන්නවා. තවදුරටත් ධර්මයේ දන්න කෙනෙක් නම් එයාට අරමුණු වෙනවා, එයාට අවබෝධ වෙනවා, දැනෙන්න පටන් ගන්නවා මේක මතක් කර කර හිටියොත් මේ ලෝභසිත වඩ වඩ හිටියොත් මේ ද්වේෂය වඩමින් හිටියොත් මේ මෝහය වඩ වඩමින් හිටියොත් මට නිවන් දකින්න බැරි වෙනවා නිවනට කටයුතු කරගන්න බැරි වෙනවා. මේ භාවනාව කරගෙන යන්න බැරි වෙනවා. අන්න එහෙම කල්පනා කරලා මේ ලෝභ සහගත සිත, ද්වේෂ සහගත සිත, මෝහ සහගත ස්වභාවය මේන් ඈත් වෙන්නට උත්සාහ කරනවා. මේ විතර්කය දිහා බලලා එය පිළිකුල් ස්වභාවයෙන් දැකලා මෙතනදී අපිට විශේෂයෙන් කරුණක් මතක් වෙනවා මෙන්න මෙහෙම. අකුසල ස්වභාවය අකුසල සිතක් හට ගන්නකොට අහිරික අනොත්ප්ප කියන චෛසිකයන් එතනදී හට ගන්නවා. ඒ කියන්නේ පවට ලැජ්ජ නැති බව, පවට භය නැති බව. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ විදිහට විතරකයේ පිළිබඳ දකින්න, මේක පිළිකුල් කරන්න, මේකෙන් ඈත් වෙන්න, උත්සාහ මේකේ ආදීනව දකින්න කියලා හිරි ඔත්තප්පන එහෙම නැත්නම් පවට තියෙන භය, පවට තියෙන ලැජ්ජාව ඇති කරගන්නට අප උනන්දු කරවීම සඳහායි. එතකොට හිරියොත්ප්ප ස්වභාවයන් හට ගන්නවා. ඒ තුලින් Tamanට විතර ඒක කුසල විතරකයෙන් ඈත් වෙන්නට හැකියාව ලැබෙනවා. එතනදී උදාහරණයක් බුදුරජාණන් හරි අපූර්ව උදාහරණයක් බොහොම පිරිසිදුවට නාල කරලා සුවඳ විලවුන් එහෙම ආලේප කරලා ඉන්න තරුණයෙක් හෝ තරුණියක් මේ පුද්ගලයාගේ කරට එකවරම මියගේ සර්පයෙකුගේ කුණක් වැටෙනවා නැත්තම් මියගේ සුනකයෙකුගේ කුණක් වැටෙනවා මේ පුද්ගලයාට මොකක් මොන වගේ දෙයක් මොන වගේ හැඟීමක් ඇති වෙයිද එයාට මහා අප්‍රසන්න ස්වභාවයක් පිළිකුසාවක් මේක ඉසිකල දාන්න හිතේවි මේක මම ඊය කියලා ස්වභාවයක් ඇති වෙනවා ආන්නේ වගේ Taman හොඳට පිරිසිදුට ඉන්න අවස්ථාවක් තමයි සමත භාවනාවේ සිත පවතින අවස්ථාව අතීතයත් නෙමෙයි අනාගතයත් නෙමෙයි ලෝභත් නෙමෙයි ද්වේෂත් නෙමෙයි මේ උපේක්ෂා සහගත වර්තමාන වේ පවතින මේ කුසල් සිත නැති කරමින් සිත අපිරිසිදු කරමින් මේ විදිහට ඇතිවන විතර්කය දකින්න බුදුරජාණන් පෙන්වන හරියට සර්ප කුණක් කරේ වැටුණා වගේ. මියගේ සර්පයේ කරට වැටුණා වගේ අප්‍රසන්නයි. මේ පිළිබඳ දැකලා පිළිකුල් කරලා විසි කරලා දානවා වගේ අර විතරකයෙන් ඈත් වෙන උත්සාහ කරන්නයි කියලා. තුන්වෙනිව බුදුරජාණන් පෙන්නනවා මේ විදිහට මේ විතර්කයේ ආදීනව දැකලා එයින් ඈත් වෙන්නට උත්සාහ කරලත් හරියන්නේ නැත්නම් තමන්ගේ භාවනාවට මේක බාධා කරන තවදුරටත් දැන් මේ අපි විස්තර කරන්නේ සමත හෝ විපස්සනා භාවනා වඩන පුද්ගලයෙකුට අකුසල විතර්ක ඇති වෙන විට ඒක ඒ ලෙඩේට දීපු බෙහෙත. බුදුරජාන් වහන්සේ මේ අපේ මේ මානසික රෝගයට දීපු බෙහෙත. අපි හැමෝම මානසික රෝගීන්. මානසික වශයෙන් අපි ਸਰව සම්පූර්ණ නැහැ. සම්මා සම්බුදුරජාන් වහන්සේ ਸਰව සම්පූර්ණයි. උන්වහන්සේගේ මානසික මට්ටම ඉතා උසස්. ඊළඟට පසේ බුදුරජාන් වහන්සේලා මහා රහතුන් වහන්සේලා රහතුන් වහන්සේලා උන්වහන්සේලාගේ මානසික වශයෙන් ලෝභ ද්වේෂ මොහ කවදාවත් හටගන්නේ නැහැ. නමුත් අපි පෘථග්ජන පිරිස වශයෙන් අපේ මානසික తত্ত্বය දැකලා ඒ මානසික රෝගයටයි බෙහෙත බුදුරජාණන් මේ දේශනා කරන්නේ. තුන්වෙනිවට පෙන්නනවා මේ විතර්ක ඇති වෙන විට ලෝභ සහගත ස්වභාවයක්, ද්වේෂ සහගත ස්වභාවයක් හෝ මෝහ සහගත ස්වභාවයක්. එහෙම ඇති වෙන විට ඒ ස්වභාවයේ ඒ ලෝභය දෙස නැවත නැවත මෙනෙහි නොකර ඉන්න කියලා. කොහොමද මේක කරන්නේ? භාවනා කරමින් ඉන්න අතරදී ඇතිවෙන ද්වේෂය තරහක් ඇති වෙන විට ඒ තරහව ඇතිවන අරමුණ මෙනෙහි නොකර ඉන්නට ඒ කියලා. එතකොට අපි හැමදෙනාම දන්නවා අපේ හිත සාංශාරික වශයෙන් අඛණ්ඩව චිත්තක්ෂණෙන් චිත්තක්ෂණෙන් හිත පහළ වෙමින් පවතිනවා. නිින්ද ගියාට පස්සේ භවංගයට වැටෙනවා. කවදාවත් හිත නතර වෙන්නේ නැහැ. සිත නතර වෙනවා නම් එක්කෝ සම්මා සම්බුද්ධත්වයෙන් ස්කන්ධ පරිණිරවාණයටපත් වෙන්න ඕනේ. පසේ බුද්ධත්වයෙන් නැත්නම් රහතුන් වහන්සේ කෙනෙක් පරිණිරවාණයටපත් වුනම එතෙන් ගැසිත පහළ වීමක් නැහැ. එහෙම නැත්නම් බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා නිරෝධ සමාපත්තියට සමවැදෙන මොහොතේදී සිත් පහළ වීමක් නැහැ. එයින් එහාට සිතන නතර වෙන්නේ නැහැ. ඔබ මෙතන මිය ගියාට පස්සේ ඒ මිය ගිය කෙනාගේ ශරීරය ළඟ තියාගෙන කොච්චර ඇඬුවත් තව තැනක එයා උප්පත්ති ලැබලා ඉවරයි. තවත් අතරමැදි අවස්ථාවක් නැහැ. චිත්තක්ෂණයක ඉතා කෙටි කාලයක් තුල නැවත සිත පහළ වෙන තැනක් හොයාගෙන අවසానයි. ඒ හොයා ගන්න තැන හොයාගන්නේ මිය යන මොහොතේදී තමන්ගේ ආසාව අරමුණු තිබිච්ච ආකාරය අනුව හොයාගෙන අවසానයි. එතකොට අපේ හිත නතර කරන්න බෑ. එතකොට අකුසල විතර්කයක් ඇති වෙනකොට කුසල විතර්ක ඒ අකුසල විතර්ක හිතන්න නැතුව ඉන්නවා කියලා කියන එක අදහස තමන් නැවත නැවතත් උපේක්ෂා සහගත අරමුණකට භාවනා අරමුණට සිත රැගෙනවා කියන එක. එතකොට ඒ කියන්නේ තමන් අරමුණේ හිටියනම් ආනාපාන ආනාපාන භාවනාවට සිත නැවත රැගෙනවා කියන එක. සිහිය පිහිටවනවා කියන එක. මේකට උදාහරණයක් බුදුරජාණන් පෙන්නනවා කිසියම් පුද්ගලයෙක් ඉදිරියට තමන් දකින්නට අකමැති රූපයක් බොහොම භයානක රූපයක් බය හිතෙන රූපයක් ඉදිරියට ආවොත් අපි රාත්‍රී කාලේ ගමනක් යන වෙලාවක වගේ නම් භයානක යකෙක් ඉදිරියට આવොත් එහෙම යක් මම නම් දැකලා නැහැ. ඔබ දැකලා තියෙනවද මම දන්නේ නැහැ. යක්ෂ කියන පිරිසක් ලෝකේ ඉන්නවා. බුදුරජාණන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කරපු පිරිස පවා ඉන්නවා. එහෙම අය සමහර පිරිස සිල් රකිනවා. සමහර අය අපිට කරදර කරන්නේ නැහැ. සමහර පිරිසක් සිල් රකින්නේ නැහැ. සමහර අය අපිට කරදර කරනවා. කෙසේ වෙතත් එහෙම කෙනෙක් මුණ ගැසුණොත් බොහොම භයානක වෙනුමක් තියන අයත් ඉන්නවා. හැබැයි යක්ෂ කියන හැමෝම එහෙම භයානක වෙනුමක් තියන අය නෙමෙයි. සමහර අය පොත්පත් රචනා කරන යක්ෂ කියලා කියන්නේ රාවණාගෙන් පැවතෙන මිනිස්සු කියලා හැම පිරිසක් ගැන බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ ආටානාටිය දේශනා කරන්නේ නැහැ. එතන දේශනා කරන චාතුම් මහරජකී පිළිබඳව. ඉතින් ඒ වගේ තැන්වල හොඳ නරක දෙපිරිසම ඉන්න නිසා නරක කෙනෙක් ඉදිරියට මුණ ගැසුණොත් මොකද වෙන්නේ? අපිට බොහොම බයක් ඇති වෙනවා. බයක් ඇති වෙනවා වගේම තමයි එක්ක ඇස් දෙක පියාගන්නවා නැත්නම් අහක බලනවද? ඒකනේ අනිවාර්යෙන් සිද්ධ වෙන්නේ. එතකොට අය ඔය තමන්ට බයක් ඇති කරන ස්වરૂපයක් දුටු වහාම ඇස් දෙක පියා ගන්නවා වගේ අහක බලා ගන්නවා වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අකුසල විතර්කය මේක ලෝභයක් මේක ද්වේෂයක් මේක මෝහසහගතයි කියලා දැනගෙන ඒක නොවඩා ඉන්න. ඒ අරමුණ නැවත නැවත මෙනෙහි නොකර ඉන්නතේ කියලා. මෙතනදී මෝහය ගැන ස්වල්පයක් කියන්න අවශ්‍යයි. මෝහ සහ සිත් දෙකක් තමයි. ඒ දෙකෙන් අපිට වැඩිපුරම දකින්නට අපිට දැනෙන ස්වභාවයෙන් හටගන්නේ විචිකිච්ඡා ස්වභාවය. බුදුරජාණන් වහන්සේ පිළිබඳ සැක සංකායත වෙන ධර්මයේ පිළිබඳ සංගරත්නය පිළිබඳ දුන් දෙන දේ දානයේ ආනිසංස පිළිබඳ පෙර භාවයක් තියනවාද මතු භාවයක් තියනවාද මේවා පිළිබඳ සැක ඇති වෙනවා අපට. මේ සැක ඇති වෙන ස්වභාවය භාවනාවදීත් ඇති වෙන්නට පුළුවන්. හුස්ම දිහා බලාගෙන ඉන්නකොට මොකද්ද මේක ඇති ප්‍රයෝජනය කියලා හිතෙන්න පුළුවන්. එහෙම නැත්නම් බුදුරජාන් වහන්සේ දේශනා කළ දායස් ධර්මයේ මේකමද කියලා හිතෙන්න පුළුවන්. ත්‍රිපිටකයේ තියෙන දේවල් හරිද කියලා ඔය ත්‍රිපිටකය වැරදිනම් අපි මොකද්ද පරිහරණය කරන්නේ? ත්‍රිපිටකයේ සාවද්ද නම් වැරදිසහිත නම් අපි මොන සරණ මොන ධර්මයේ සරණ යන්නේ කොහොමද? ඒකට ඒක නිසා ඒ පිළිබඳ සැකයක් තිබෙන විට ඒක ඔන්න මට දැන් සැකසහගත මෝහසහගත සිතක් ඇට හටගත්තා. ඒ බව දැනගෙන කටු ඒ ඒ ප්‍රහාණය කරන්නට නම් බුදුරජාණන් වහන්සේ ගුණය සිහිපත් කරන්නට ඕනේ. බුද්ධානුස්ති වඩන්නට ඕනේ. පළවෙනි ක්‍රමයට අර ඇණයකින් ඇණයක් ඉවත් කරන ක්‍රමය පාවිච්චි කරනවා නම් එතනදී ඒ භාවිතා කරද්දී අපට මෝහසහගත ප්‍රහාණය කරන්නට උපකාර වෙන්නේ බුද්ධානුස්සතියරි භාවනාව. ආනාපාන භාවනාවත් උපකාර වෙනවා. ඒ විදිහට නොබලා ඉන්නට, නොසලකා හරින්නට යයි බුදුරජාණන් සවවාද කරනවා මේ අකුසල චේතනා අකුසල විතර්කය. ඉන්පස්සේ ඒ විදිහට නොබලා ඉන්නකොටත් තවමත් මේ විදිහට අකුසල ස්ථිත අකුසල විතර්ක Tamanට බාධා කරනවා නම් එතනදී මේ අකුසල විතර්කයේ ඇතිවෙච්ච ආකාරය මේකේ මූලස්ථානය මේකේ හටගන්නේ කොහොමද කියන එක දැක බලා ගන්නටයි කියලා බුදුරජාණන් දේශනා කරනවා මේ සඳහා නම් අභිධර්මානුකූල අවබෝධයක් හොඳ ධර්ම ධර්මයේ පිළිබඳ හොඳ අවබෝධයක් දැනුම සුතමේ චින්තාමේ ඥානයක් තියෙන්නට ඕනේ එහෙම නැතුව මේ අකුසල ස්වභාවයන් පිළිබඳ අපි දන්නේ නැහැනේ. ඔබ එකවරම අකුසල සිත කියන්නේ මොකක්ද? මේ නැත්නම් ලෝභ සිත මොන වගේද? ද්වේෂසිත මොන වගේද? මේක ස්කන්ධ ආයතන ධාතු වශයෙන් දකින්නේ කොහොමද? මේ දේවල් පිළිබඳ අවබෝධයක් නැතුව මේක කරන්නට බෑ. ඊළඟට මේ විතරක හට ගන්නට ඇතිවෙච්ච අරමුණ මොකද්ද? මේක රූප අරමුණ රූපයක්ද? ශබ්දයක්ද? ගන්ධයක්ද රසයක්ද එතකොට රූපය කියන්නේ මොකක්ද මේ වර්ණ රූපේ මොන වගේද මේක රූප 28න් කොයි එකද සනිදස්සන අනිදස්සන වශයෙන් බුදුරජාණන් දේශනා කළා තියෙනවා මේක සප්පටික අප්පටික වශයෙන් දේශනා කළා තිනවා. ඕලාරික සුකුම වශයෙන් රූප දේශනා කළා තිනවා. මේ පිළිබඳව හොඳට මූලාරම්භය දැකලා, මෙහි ස්වභාවය දැකලා, ධාතු වශයෙන් දැකලා, ආයතන වශයෙන් දැකලා ඒ පිළිබඳ හොඳ ගවේෂණයක් කරන්නට කියලා බුදුරජාණන් දේශනා කරනවා. එතකොට අපිට පේනවා මේක සත්වයේ පුද්ගලයේ අරමුණ එහෙම ඇති දෙයක් නෙමෙයි. ඒක නිසා මට මේ මේකට ඇලීමක් හෝ ගැටීමක් ඇති කරගන්න එකේ ප්‍රයෝජනයක් නැහැ කියලා. ඒ පිළිබඳව ඒකට බුදුරජාණන් හොඳ උදාහරණයක් පෙන්නනවා. වේගයෙන් දුවන මිනිස්සෙක් වේගයෙන් දුවන මිනිසයා කල්පනා කරනවා දැන් මගේ වේගය වැඩි. ඒ නිසා මම මේ දුවන එක නතර කරලා ඇවිදින්නට ඕනේ කියලා. ටික වෙලාවක් ඇවිදිනකොට මෙයාට දැනෙනවා මේ ඇවිදින එකටත් වඩා හොඳයි හිටගත්තා නම් කියලා. හිටගත්තට පස්සේ මෙයාට දැනෙනවා හිටගෙන ඉන්නවට වඩා හොඳයි මම වාඩි වෙනවා කියලා. මේ ඕලාරික හැසිරීම වලින් ටික ටික ටික ටික මෙයා ඉවත් වෙලා දැන් මෙයාට හිතෙනවා මං ටිකක් ඇලුනා නම් හොඳයි කියලා. ආන්නේ විදිහට මේ වේගයෙන් ධාවනය වෙන අකුසල විතර්කයන් දකිමින් මේක ගවේෂණය කරමින් මෙහි මූලස්ථානය දකිමින් ඒ පිළිබඳව දැනගන්නට කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අකුසල විතර්කයෙන් ඈත්වන්නට. එතකොට ඒක හතරවෙනි ආකාරය. ඒ ක්‍රමයක් හරියන්නේ නැත්නම් මෙතනදී විතක්ක සංඨාන සූත්‍රයේ දේශනා කරන ආකාර පහක් පස්වෙනි ක්‍රමය අවසාන ක්‍රමය අපි හිතමු ඇත්ත වශයෙන්ම පුරුෂයෙකුට කාන්තාවක් පිළිබඳව කාන්තාවකට පුරුෂයෙක් පිළිබඳව මේ ඇතිවන රාග ස්වභාවයන් මේක හරි තද බලයි ඒක භික්ෂුවක් වුණත් භික්ෂුණියක් වුණත් උපාසකයෙක් වුණත් උපාසිකාවක් වුණත් භාවනා කරන කාලය තුල වුණත් අපේ කය වචනේ සංවරණාට ඇත්ත වශයෙන්ම අපිට හිතට හටගන්නා අරමුණු ඒ විතර්ක තව කෙනෙක් එක කියන්න බැරි තරම් සමහරට ඕලාරිකයි. එතකොට මේ අරමුණු වලින් ඈත් වෙන්න, මේ රාගසිතුවිලි වලින් ඈත් වෙන්නට හරි අමාරුයි. එතකොට අවසාන ක්‍රමයේ බුදුරජාණන් දේශනා කරනවා මේ විදිහට රාගය හෝ ද්වේෂය Tamanට බාධා කරනවා නම් මේක භෞතික වශයෙන් මේක කායික වශයෙන් කරන වැඩක්. උඩුවෙන්ද යටියෙන්ද දත් ඇඳි දෙක එකට තද කරගෙන මේ විතර්කයේ දිහා බලන්න. තල්ලට දිව තද කරගෙන මේ භාවනා කරන අතරතුරදී උඩුවැන්ද යටින්ද දත් ටික තද කරගෙන අපි කියන්නේ දත් මිටි කනවා කියලා දත් මිටි කන්නවා කියන එකම නෙමෙයි තද කර ගැනීමක් කරගෙන දිව තල්ලට තිර තද කරගෙන ඒ කායික වීරයක් අරගෙන දැඩි වීරයෙන් යුක්තව මේ අකුසල විතර්කය දැක දැක මේන් ප්‍රහාණයක් වෙන්නට මේක ප්‍රහාණය කරන්නට මේකෙන් ඈත් වෙන්නට කුසලයේ වඩන්නට භාවනාට යොමු වෙන්නට දැඩි කායික වීරයක් මානසික වීරයක් වඩන්නටයි කියලා බුදුරජාණන් දේශනා කරනවා බලන්න ඒ බුදුරජාණන් වහන්සේගේ අවසාන අවවාදය. එතකොට මේ බුද්ධ දේශනාවේ කිසියම් ක්‍රමයක් කියලා දුන්නා නම් ආයි පස්වෙනි ක්‍රමයෙන් පස්සේ හයවෙනි ක්‍රමයක් නැහැ. බුදුරජාණන්සේ මාර්ග 8ක් කියලා දුන්නා නම් ආරෂ්ඨාංග මාර්ගේ 9ක් නැහැ. ඒක 7ක් වෙන්නේත් නැහැ. චතුරාර්ය සත්‍ය දේශනාවේ 4ක් දේශනා කළා නම් ඒක 3ක් වෙන්නේත් නැහැ. පහක් වෙන්නේත් නැහැ. මොකද බුදුරජාන් වහන්සේට ධර්ම දේශනා කරද්දී වරදින්නේ නැහැ. බුදුරජාන් වහන්සේගේ දේශනාව අඩුපාඩු නැහැ. බුදුරජාන් වහන්සේගේ දේශනාවේ වැඩි කොටස් නැහැ. ඒ නිසා ඒ බුදුරජාන් වහන්සේගේ දේශනාව ත්‍රිපිටක ධර්මයේ තුල පවතින්නේ ඒ දේශනාවේ විතක සන්තාන සූත්‍රයේ තුලදී ආකාර පහක් පිළිබඳවයි දේශනා කරන්නේ. එතකොට දත්තන් දෙකකට තද කරගෙන, දිව තල්ලට තද කරගෙන මේ වීරය කරන උදාහරණයක් වශයෙන් බුදුරජාණන් පෙන්වනවා බොහොම ශක්තිවන්ත පුරුෂයෙක්, ප්‍රබල පුරුෂයෙක්. දුර්වල කෙනෙකු ඔළුවෙන් හරි කඳෙන් හරි අල්ලලා බිමට තල්ලු කළා දානවා. පෙරලෙනවා. ආන්නේ පෙල්ලන්න වගේ මේ තමන්ගේ කායික වීරය උපයෝගී කරගෙන මානසික වශයෙන් ශක්තිය ලබාගෙන අර අකුසල විතර්කය ටිකෙන් ටික ඉවත් කරගන්න. අකුසල විතරකෙන් ඈත් වෙලා කුසලයේ වඩන්නට වීර්ය කරන්නට කියලා. ඒක තමයි. එතකොට මේ ක්‍රම පහෙන් අවසාන ක්‍රමය දක්වාවට පස්සේ අනිවාර්යයෙන්ම ඒ විතර්කයෙන් ඈත් වෙලා තමයි භාවනා කරගෙන යන්නට හැකියාව ලැබෙන සමහර විට ඇත්තමද බොහෝ ඔබ භාවනා කරන කෙනෙක් නම් සමහර විට ඔබට පළවෙනි ක්‍රමයේදීම ඒ අකුසල විතර්ක වලින් ඈත් වෙලා දීර්ඝ වේලාවක් ආනාපාන භාවනා වඩන්නට විපස්සනා වඩන්න හැකියාව ලැබෙන්නට පුළුවන්. ඇතම් කෙනෙකුට දෙවනි උත්සාහයෙන් ඒ ආකාරයට භාවනා වඩන්න හැකියාව ලැබෙනවා වෙන්නට පුළුවන්. කෙසේ වෙතත් මේ අවවාද අනුශාසනා දෙන්නේ බුදුරජාණන් වහන්සේ භාවනා කරන පිරිසට මම ධර්මදේශන ආරම්භයේදීත් සඳහන් කළා මේක සිල් රකින්නටයි කියලා උනන්දු කරන දේශනාවක් නෙමෙයි බුද්ධ දේශනාවේ මේ කොටස. මේක භාවනා කරන්නට කියලා උනන්දු කරන දේශනාවක් නෙමෙයි. මේ දේශනාව භාවනා කරන පිරිස සඳහා කළ දේශනාවක්. එතකොට බෞද්ධයන් විදිහට අපි උනන්දු වෙන්නට ඕනේ සීලයට මුල් තැන දීලා සීලය ආරක්ෂා කරගන්න. එතනින් නතර වෙලා හරියන්නේ නැහැ හැබැයි. ධර්මදේශන ධර්මය තුල අපිට බුදුරජාන් වහන්සේගේ දේශනාව ඉගෙන ගන්නට පැහැදිලි වෙන දෙයක් තමයි බුදුරජාන් වහන්සේ කුසල ස්වභාවයේ පවතින ජීවිතයක් ටිකෙන් ටික අකුසල් පැත්තට බර වෙනකොට මද්ද්‍රව්‍ය පාවිච්චි නොකරන කෙනෙක් ටික ටික මද්ද්‍රව්‍ය පරිහරණය කරනකොට මම එහෙම නැත්නම් සතුන් නොමරන කෙනෙක් ටික ටික ප්‍රාණඝාතයට හුරු වෙනකොට ඒක නිග්‍රහ කරමින් දේශනා කළා. ඒ වගේම තමයි කුසල් වඩන කෙනෙක් අපි හිතමු විනාඩි 15ක් භාවනා කරන කෙනෙක් දවසට එකවරක් බුද්ධ වන්දනා කරන කෙනෙක් ඒ විනාඩි 15යි දවසට එකවරක් බුද්ධ වන්දනාව දිගට කරගෙන යනවා වර්ධනය වීමක් නැහැ බුදුරජාණන් ඒකාගේ කරන්නේත් නැහැ එතකොට එහෙමනම් කුසලයේ පිළිවෙල කවර කතාවද එහෙනම් බුදුරජාණන් අගේ කරන්නේ නිතර නිතර තමන් වීරිය වඩමින් ඇතිවෙච්ච කුසල් වර්ධනය කරගන්න. උපන් අකුසල් නැති කරගන්න වීරිය වඩන පුද්ගලයා බුදුරජාණන් අගය කළා. ඒ වගේම ධර්මානුකූල ජීවිතයක් ගත කරන කෙනාව අගය කළා. එහෙමනම් සීලයක් සමාදන් වෙලා ඉන්න ඔබ භාවනාවට සිත යොමු කරගන්න අදිෂ්ඨාන කරගන්න. ඒ අදිෂ්ඨානය ඔබට ලොකු ආශිර්වාදයක් වේ. වගේම තමයි ත්‍රිපිටක ධර්මය ඉගෙන ගන්න, ඉගෙන ගනිමින් කර්මස්ථානාචාර්යන් වහන්සේ කෙනෙක් ළඟ හොඳට ඉගෙනගෙන ඒ දේවල් උපයෝගී කරගෙන ප්‍රායෝගික මේ ධර්මයේ වඩන්න. මේක ප්‍රායෝගික කරන තරමට තමයි මේ ධර්මයේ රැකෙන්නේ, ධර්මයේ තුල ඔබ රැකෙන්නේ, මේ සීලය රැකෙන්නේ, සීලය තුල ඔබ රැකෙන්නේ. ඇත්තටම සීලය අපි රකිනව නෙමෙයි, අපිව සීලය රකිනවා. ඇත්තටම ඔබ බුද්ධ ධර්මය බුද්ධ ශාසනය ආරක්ෂා කරනව නෙමෙයි බුද්ධ ශාසනය විසින් විසින් බුද්ධ දේශනාව විසින් ඔබවත් මාවත් ආරක්ෂා කරනවා මේ හැම දෙයක්ම අනිත්‍යයි. මේ බුද්ධ ශාසනය අවසන් වෙන්න අවස්ථ කාලයකදී බුද්ධ ශාසනය අවසන්ට වෙන්නට කලින් කිසියම් හෝ කටයුත්තක් මේ බුද්ධ ශාසනය ප්‍රයෝජනයක් ගන්න පුළුවන් නම් මේ ලැබෙච්ච මනුෂ්‍ය ජීවිතයේ මේ බුද්ධ ශාසනය මුණ ගැහිච්ච දුර්ලභ අවස්ථාවෙන් ඔබට උපරිම ප්‍රයෝජන ගන්නට පුළුවන් නම් ඒක තමයි ඔබ ඔබේ ජීවිතයේ ඔබේ සංසාර ගමන කෙලවර කර ගන්නට ලැබුණ ආශිර්වාදය ඒකම තමයි ඔබ මේ ධර්මය ආරක්ෂා කරන්නට කරන කටයුත්තක්. ඒ නිසා ධර්මය ආරක්ෂා කරන්න සඳහා ඔබ ඔබවම ආරක්ෂා කරගන්නට බුද්ධ දේශනාව උපයෝගී කරගන්නට උපකාර කරගන්නට කියලා අවවාද කරමින් ධර්ම දේශනාව අවසන් කරනවා. සාදු සාදු සාදු සුපින්නතුනි විතක්ක సంతාන සූත්‍රය අසුරෙන් අද මේ උතුම් වූ ධර්මානුශාසනාව පැවතු දේශකයන්න් වහන්සේ අකුරස්සේ සද්ධම්මානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ. දෙනා සාදුණක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු. පිළිගන්න ජාතිකුවන්ගේ මෙවැනි ධර්මානුශාසනාවක් සඳහා දායකත්වය ලබා ගන්නට එසේනම් 0.112697140 ශ්‍රී ලංකා ගොන්ලි සංස්ථාවේ ආගමික අංශයන් වසන්ත සම්මා සම්බුද්ධ